සමාජ කතිකාවත ධර්මදේශනයේ 37 වන සතියේ සමාජ කතිකාවත ධර්මදේශනයේ මෙලෙසින් පවත්වන්නට අද දවසේ අප සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව දම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාතෝ සාතෝ සාතෝ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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගන්න විතරක් නෙවෙයි සසර ජීවිතය සූපපත් කරගන්න සියලු දුක් නැති කරගන්න අපිට උමනා වෙන ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. අපි දැන් සති හයක් පුරාවට විසුද්ධීන් පිළිබඳව සාකච්ඡා කරලා ඊට පස්සේ මේ විසුද්ධීන් සම්පාදනය කරගන්න ඕනේ කරන සිහිය නුවණ වීරිය කියන ධර්මතා තුන ගැන ආතාපි සම්පජාන සතිමා කියන විදිහට අපි වීරිය ගැන ඉස්සෙල්ලාම කතා කරලා නුවණ ගැන කතා කරලා දැන් මේ නුවණ පිළිබඳ සිහිය ගැන සාකච්ඡා කරලා ඉවර වෙච්ච සතිය තමයි මේ. ඉතින් මේ හැම එකක්ම ප්‍රායෝගිකව කරගෙන යන්න ඕනේ කියලා අපි බදාදා දවසෙත් කතා කරා මේ ඊයේ දවසෙත් අපි සාකච්ඡා කරා මේක ප්‍රායෝගික කරගෙන යනකොට අපිට අවශ්‍ය වෙන ධර්මතා මොනවද කියන එක ඇයි මේව ප්‍රායෝගික කරේ නැත්නම් අපි ධර්මය ධර්මය දායාද කරගෙන නැති බව. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම සිහිය පවත්වාගෙන වාසය කිරීම තමයි සිහිය කියන එකේ තියෙන වටිනම දේ. ඒක හොඳින් සමාජගත කරගන්න ඕන කවුරුත් සමාජයට අපි මේ කතිකාවත කියලා පටන් ගත්ත මාතෘකාව කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද කියලා අපි හැමෝටම තියෙන යුතුයකම කොච්චරක්ද කියලා හොඳටම තේරිලා තියෙන්න ඕනේ. ඒ මොකද මේ මේ සිහිය නුවණ වීරිය කියන කාරණා තුන ගත්තහම ඒවා වර්ධනය වෙලා ඒවා වර්ධනය වෙලා තියෙන්න ඕන අකුසල් වලින් යට වෙන්න. ඒවා වර්ධනය වෙලා තියෙන්න ඕනේ අකුසල් යට කරගෙන ජීවත් වෙන. ඉතින් ඒක තමයි කියන්නේ සබ්බපාපස්සකරණං කුසලස් උපසම්පදා කියනකොට අර අකුසල් නැති කරගෙන කුසල් වර්ධනය කරලා තියෙනවා. අපි කතා කරන්නේ කුසල් ගැන. එහෙනම් මේ සිහිය නුවණ වීරිය කියන ගුණාංග අපේ సంతාන තුළ වර්ධනය වෙලා තිබුණොත් ඇරෙන්න අකුසල් යටපත් වෙන්නේ නැහැ. දැන් මගේ දරුවාගේ තුල කුසලයන් වර්ධනය වෙලා අකුසල් යටපත් වෙනවාට මං කැමති නැද්ද? නේද? ඒකෙම වෙන්න ඕනද නැද්ද? එහෙම වුණොත් විතරයි මගේ ළමයා නිවැරදි ජීවිතයක් ගත කරන්නේ. නැත්තම් අපිට කොච්චර උමනාවක් තිබ්බත් එයාට කොච්චර උමනාවක් තිබ්බත් ඒ නිවැරදි ජීවිතය ගත කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හරිද? සිහිය කියලා කියන්නේ දැන් එක එක්කෙනාට එක එක්කෙනාට ගත්තොත් එක එක්කෙනාගේ සිහිය වෙනස්. නුවණ වෙනස්. වීරිය වෙනස්. ඒවත් එක්ක එකට නැගෙන තව ධර්මතා තියෙනවා ඉවසීම, අදිෂ්ඨානය, උපේක්ෂා වැනි ගුණාංග එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. එහෙම නේද? ඔව්. එතකොට අපිට සිද්ධ වෙනව නේද දරුවෙක් යහපත් කරන්න නම් ඔය ගුණාංග වර්ධනය කරවන්න ළමයින්ගේ නේද? එයාගේ සිහිය හදන්න ඕනේ. එයාගේ වීරිය හදන්න ඕනේ. එයාගේ ඉවසීම හදන්න ඕනේ. එයාගේ අදිෂ්ඨානය හදන්න ඕනේ. අන්න එහෙම ඒ වගේ වැඩ පිළිලක් අපිට දැන්නලා තියෙනවද දන්නේ දැන් ළමයාගේ සිහිය කොහොමද කියලා එහෙම කවුරු හරි අහනවද දන්නේ අපේ කට්ටිය එකතු වුණාම අම්මලා එකතු වුණාම නේද දරුවාගේ වීරිය හදන්න ඔයාලා මොන හරි කරනවද කියලා අහනවද දන්නේ නේද සිහිය හදන්න ඕනේ වීරිය හදන්න ඕනේ නුවණ හදන්න ඕන. ඉවසීම නේද අපි මෙහෙම කතා කරනවා හම්බුනහම එක එක්කෙනාට අපේ ළඟට හරියට තරහ යනවා මේ පොඩි උනාට නේද? එයාට ඉවසීම හදන්න ඕනේ කියලා අපි කතා වෙන්නේ නැහැ. එයාට කිසි ඉවසිල්ලක් නැහැ නේ කියලා කතා වෙනවා. නේද? ඒ සඳහා මොකුත් වැඩපිළිවෙලක් අපිට නැහැ. නේද? <laughs> එහෙම වැඩපිළිවෙලක් නැහැ මේ බෞද්ධ රට කියලා කියන්නේ මේකට. මොකද කියන්නේ? ඔය ඔක්කොම ගති ගුණ නායකත්වයක් තුළ තියෙන්න ඕනද නැද්ද? නේද? ඔය ඔක්කොම වැඩපිළිවෙල නායකත්වයන් තුළ තියෙන්න ඕනේ. එහෙනම් නායකත්වයන් හැදෙන්න නම් බෞද්ධ ධර්මය තුළ පුහුණු කිරීම කරන්න ඕනද නැද්ද? දැන් බලන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එතන නායකයෙක් ඉන්නවද නැද්ද? තැපැල් කන්තරුවට ගියාම එතන නායකයෙක් ඉන්නවද නැද්ද? ව්‍යාපාරයක් කරන ස්ථානයට ගියාම එතන නායකයෙක් ඉන්නවද නැද්ද? නේද? ඊළඟට ස්පිරිතාලයට ගියාම එතන නායකයෙක් ඉන්නවද නැද්ද? මරණාධාර සමිතියට ගියාම එතන නායකයෙක් ඉන්නවද නැද්ද? ආ නායකයෙක් නැති තැනක් යන්නකෝ. නායකයෙක් නැද්ද නා? නායක ගෙදරක් ගත්තාම පන්තියක් ගත්තහම තනියම ඉද්දි හා හරිද තනියම ඉද්දිත් ඒත් නායකයෙක් ඉන්නවා කවුද එයා තනියම ඉඳගෙනත් කල්පනා කරන්නේ කොහොමද තමන්ගේ යටතේ ඉන්න කට්ටිය ගැන හිත හිත අපේ තරම් නේද අපේ අපේ ජාතිය මිනිසුන්ට තරම් මාන්නය තියෙන මිනිස්සු හොයාගන්න මම ලෝකේ <laughs> කොහෙවත් නැති තරම්ම මාන්නයක් තියෙන පිරිසක් ඒකින්ද අපි ඔක්කොම නායකයෝ හරි හැබැයි මේ නායක ඒ කියන්නේ මේකට මේක සිංහල ජාතික රට නෙවෙයි මේක නායක ජාතික රටක්. ඒ කියන්නේ කොහොම ඔක්කොම යටපත් වෙන්න කැමති නෑ පොඩ්ඩක්වත්. ඔක්කොම බලන්නේ ඉහළට ඇවිල්ලා ඉන්න ඒක හොඳ ලක්ෂණයක්. හැබැයි ඒක හොඳ වෙන්නේ ඒ නායකයෝ තුල ඒ නායකත්ව ලක්ෂණ පහළ වෙලා තියෙනවා නේද? ඒ හින්දා ගොඩක් දෙනෙකුට නායකයෙකුට ලබාගත යුතු ගෞරවය තමන්ගේ යටතේ ඉන්න අයගෙන් ලැබෙන්නේ නැහැ. හුඟක් අයගෙන් ලැබෙන්නේ නැහැ. සමහර ගෙවල් වල තාත්තලාට නායකත්වය පිළිබඳව ගෞරවය ලැබෙන්නේ නැහැ. අම්මලාට ඒ ගෞරවණීය නායකත්වය ලැබෙන්නේ නැහැ. ඒ પરම්පරාවල ඉන්න වැඩිමහල් අයට ඒ પરම්පරාවේ නායකත්වයේ ඒ ගෞරවණීය නායකත්වය ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ නායකත්ව තුළ නායකත්ව ලක්ෂණ නැති හින්දා. බෞද්ධ ධර්මයේ තරම් නායකත්ව ලක්ෂණ පහළ කරපු තවත් ධර්මයක් නැහැ. මහා බෝධිසත්වයන් වහන්සේ හැමදාමත් හැම භවයකම නායකත්වයේ සපයපු උතුමයන් වහන්සේ නමක් නේද? හැමදාම අනිත් අයට මඟ පෙන්වපු කෙනෙක්. එතකොට අපේ ජාතක කතා ටික ගත්තාම එතන හැම වෙලේම තියෙන්නේ මොනවද? නායකත්ව ලක්ෂණ තියෙන්නේ. නායකත්ව ලක්ෂණ තියෙන්නේ. නායකයෙක් විදිහට කොයි විදිහටද කටයුතු කරේ කියලා. ඉතින් ඒකින්ද එච්චර හොඳට හැම පැත්තකින්ම නායකත්වයන් වලට අවශ්‍ය කරන ආදර්ශ සපයන ධර්මයක් තමයි මොකවත් ඕනේ සිහිය නුවණ වීරය ඉවසීම අදිස්ථානය නේද කෙටියෙන් කියනවා නම් අර පැත්තෙන් ගත්තොත් එහෙනම් පාරමිතා ටික කියන්නේ මහා බෝධිසත්ව චරිතයේ ඉහළම ටික නම් පාරමිතා ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙන නායකත්වයන් තුල නායකත්වයන් තුල තියෙන්න ඕන දාණය නේද? ඒ කියන්නේ පරිත්‍යාගශීලී අදහස තියෙන්න ඕනේ. සීලය අනිවාර්යයෙන්ම නායකත්වය තුල තියෙන්න ඕනේ. දානං සීලංච නෙක්ඛම්මං අතහැරීමේ ලක්ෂණ නේද? ඉතින් බලන්නකෝ නේද අපේ රටේ මේවා මේවායින් පෝෂණය වෙච්ච නායකයෝ හින්දා අපිට තියෙන පහසුව අතහැරීමේ ලක්ෂණ කොච්චර නායකත්වය තියෙනවද කියලා බලන්නකෝ. නේද? පරිත්‍යාගශීලී ලක්ෂණ නේද? ඒ ගොඩ ගහ ගන්න එක නෙවෙයිනේ කාරණා නේද? පරිත්‍යාගශීලී ලක්ෂණයට දැන් තියෙන දේ දීලා පවා නායකත්වයේ ලබන නායකත්වය කරන නායකයෝනේ රැඳිලා ඉන්නේ. එනේ ඒ කියන්නේ අනුන්ගේ දේවල් එකතු කරන අය හිටියනම් කොච්චර අමාරුද? නේද? අනුන්ගේ දේවල් එකතු කරන හොරකම් කරන අය හිටියනම් කොච්චර පරිහානියටපත් වෙනවද රට? ඒ කියන්නේ දාන මොකද ධර්මයෙන් පෝෂණය වෙනන් තියෙන්නේ. ධර්මයෙන් පෝෂණය වෙන පුදුම විදිහට දන් දෙන්නේ නේද? මිනිස්සුන්ට පුදුම සේවයන් කරන්න ගේවල් හදනවා, ආරව හදනවා, මේවද ආරව දෙනවා, මේවද දෙනවා. නේද? ඉවරක් නැතුව හැම එකම දෙන තත්වයක් තියෙන ඊළඟ හරියට සීල් රකින්න නේද සීල කියන්නේ ධර්මයේ බුද්ධ ධර්මයේ තුල විතරක් නෙවෙයි අනිත් ධර්ම වලටත් ගිහිලා ඒ නායකයෝ ළඟටත් ගිහිලා එතනත් පේනවා අපි දැකලා තියෙනවා ඒ තරම් එහෙත් කොහේ හරි මොනවා හරි පොඩි සීලයක් තියෙනවනේ මම හිතන්නේ ඒ තැන් වල ගිහිලා පේ වෙන්නේ ඒක වෙන්න ඇති එහෙත් ගිහිලා නේද මොකද මෙහෙව මදි වෙලා නේද තව තැන් වලට ගිහිලා නළවල මොට්ටු තියාගෙන නේද ඒක කොහේවත් තව සීල මාත්‍රයක් හරි තියෙනවා නම් එව්වත් අරගෙන අපේ බුදුම ආදර්ශයන් තියෙන්නේ නේද? ඊළඟට අතහැරීමේ ලක්ෂණය දානං සීලං දෙනෙක්කම ප්‍රඥාව. අම්මා කියලා වැඩන්නේ ප්‍රඥාව. නේද? ලෝකේ එහා මෙහා පෙරලන්න තරම් ප්‍රඥාව තියෙනවා. ප්‍රඥා වීරිය. ඒ වගේමයි නේද කුසල කුසලයේ සඳහා තියෙන වීරිය. ප්‍රඥා වීරේන පංචම කන්ති සත්‍ය ඉවසීම සත්‍යවාදී බව නේද හොඳයි හොඳ නායකයෝ ටිකක් ඉන්නේ කියන්නේ මෛත්‍රිය කාන්ති සත්‍ය මත අදිෂ්ඨානය ගත්තොත් අදිෂ්ඨානයක් කොහොම හරි අනිත් එකක් පෙරලාගෙන කොහොම හරි උඩට එනවා කියලා කොහොම හරි කොහොම හරි නෝ හොඳ අදිෂ්ඨානයක් තියෙනව නැත්නම් නෑ ඉතින් මේ මේ පහත් තත්වයන් වලට මානසිකත්වයේ වැටෙන්න හේතුව බෞද්ධ ධර්මයේ තුලින් සපිරිච්ච නායකත්ව පුහුණුවක් නෑ. මම දොස් කියනව නෙවෙයි. ඒක ඒ අතන්ගේ වැරද්දක් නෙවෙයි. අද උපේක්ෂාව කියන එක හුරු කරන්න ඕනේ. සිහි විශේෂයෙන් අපි වචන තුනක් මේ ගත්තේ වචන තුනෙන් මේ කතා කරන්නේ නායකත්වයන් ගැන මේ වචන තුනත් මුල් කරගෙන අපි දැනගන්න ඕන අපේ දරුවන්ව නිවැරදි නායකත්වයකට පුහුණු කරන්න. ඒක තමයි අද දවසේ අපි කතා කරන කතිකාවත. හරිද? නායකත්ව ලක්ෂණ පහල කරන දරුවෝ බවට පත් කරන්න ඕනේ. යාලට පෞරුෂයක් හදන්න ඕනේ. විශේෂයෙන් දරු පරපුරට එහෙම එකක් හදන්න ඕනේ. එයා හොඳ නායකයෙක් කරන්න කැමති නේද දෙමාපියෝ? නේද? ඒකෙන්ද එයාට හැම වෙලෙම අභියෝග ජය ගන්න පුළුවන් විදිහට කටයුතු කරන්න. එයාට අර මේ අපේ දෙමාපියෝ ඇත්තටම මනෝ මනෝවිද්‍යාව ගැන නැත්තම් මනසේ විද්‍යාව කියන බුදු ධර්මය. හරිද? ඒ ධර්මය පිළිබඳව ධර්මය තුලින් මනසක් සකස් වෙන එක පිළිබඳව දෙමාපියන්ට වෙනමම දැනුවත් කිරීමක් තියෙන්න ඕනේ. දරුවෝ ගැන. ඒ මොකද හොඳට හිතලා බලන්න මේ මේ මුහුදට බහින්න ඕනද නැද්ද නැත්නම් වතුරට බහින්න ඕනද නැද්ද පීනන්න ඉගෙන ගන්න. අපි කියනවානේ කතාවට කියන ගොඩේ ඉඳන් පීනන්න ඉගෙන ගන්න නේද? සැපල් සැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑ. හරියටම ඕනනම් අංශක ගානත් එක්ක කතා කරගෙන මේ අත උස්සනකොට මෙන්න මෙච්චර අංශක ගානක් උස්සනද මේ කකුල මේ ගහනකොට අත ගහනකොට කකුල ගහන වෙලාවයි අතර මෙච්චර පරතරයක් තියෙනවා මෙච්චර තප්පර ගානක් තියෙනවා ඔකෝම බල්ලා පීනන්න ගන්නේ හැගේ ඕන. හැබැයි එහෙම ඉගෙන ගත්තට පීනන්න පුළුවන්ද? බෑ. ඒ වගේ අපි කොච්චර දැනුම එකතු කරත් ළමයෙකුට අභියෝග ජය ගන්න පුරුදු කරන්න ඕන පළවෙනියම. පුංචි කාලේ ඉඳලම අභියෝගයක් ජය ගන්න. දැරීමේ ශක්තිය ඇති කරවන්න ඕනේ. හරි දන් දීම පුරුදු කරන්න ඕනේ. සිල් රැකීම පුරුදු කරන්න. ඒතකොට තමයි දරා ගන්න වෙන සිල් රැකෙද්දී. හරි. ඊළඟට අතහැරීමේ ලක්ෂණ පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරන්න පුළුවන්. ඒවත් එක්ක යාළ ලැබෙන ලොකු පන්නරයක්. මොකද සීලය තුලිනුත් අතහැරීම පුරුදු වෙනවා. ඊළඟට වීරියෙන් කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ. ඒක දැරීම කියලා කිව්වේ. ඊළඟට නුවණින් කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ. ඉවසීම පුරුදු කරන්න ඕනේ. ඉතාලම මරණයක් වුණත් බොරුවක් නම් කියන්නේ නැහැ කියලා බොරු කියන්නේ නැති වෙන්න පුරුදු කරන්න ඕනේ. හරිද? ඊළඟට යම් අදිෂ්ඨානයක් ගත්තාම මේ අදිෂ්ඨානයට අරගෙන ගිහිලා ඉවර වෙනකම් මොන බාධා ආවත් හරි සමහරවිට අපිට අදිෂ්ඨාන වලට යන්න ගියාම යටින් රිංගලා යන්න වෙනවා. නේද? ඔළුව පාත් කරගෙන යන්න වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට නේද? උඩින් පැනලා යන්න වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට මධ්‍යස්ථව යන්න වෙන වෙලාවල් තියෙනවා. උපක්‍රමශීලීව තමන්ගේ අදිෂ්ඨානයට යන්න දරුවන්ව පුරුදු කරන්න ඕනේ. හරි? අද ඊළඟට සියලුම සත්වයන් කෙරෙහි එකම හැඟීමෙන් තමන්ගේ අම්මා වගේ අනිත් අම්මලා තමන්ගේ සහෝදරයා වගේ අනිත් සහෝදරයා තමන්ගේ ළඟම ඉන්න යාළුවාගේ තමයි අනිත් යාළුවොත් කියලා ඔක්කොටම එක ගානේ මෛත්‍රියක් ඇති වෙන විදිහට පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු ඊළඟට අන්තිමට මේ උපේක්ෂාව. මේවා පුරුදු පුහුණු කරන්න ඕනේ. අන්න එහෙම නායකත්වයන් හුරු කරවුවොත් තමයි නායකත්වයන් බිහි වෙන්නේ. හරිද? ඉතින් එහෙම එහෙම මොකක්වත් වැඩපිළිවෙලක් අපේ නායකත්වයන් සකස් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවද? ධර්මානුකූලව නැහැ. නේද? මහා ජල සම්පන්න පිරිස් හැදෙන්න ඕනේ. බල සම්පන්න පිරිස් හැදෙන්න ඕනේ. ඉතින් මේ දැන් කාටවත් දොස් කියලා වැඩක් තියෙනවද? නේද ධර්මානුකූල එහෙම එකක් කරේ නැහැ කාලයක් තිස්සේ නේද කවුරුවක්වත් කරේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ නායකත්ව ලක්ෂණ නැති අය නායකත්ව වලට ඇවිල්ලා හරිද නායකත්ව ලක්ෂණ නැති අය නායකත්ව වලට ඇවිල්ලා නායකත්ව ලක්ෂණ වල කොච්චර කොච්චරනම් නේද කොච්චරනම් මහත්මා ගතිගුණ කියන කොච්චර දැරීමක් තියනවද අපේ පාර්ලිමේන්තුව අරගෙන බලන්න තියෙන දැරීම කොච්චරද කියලා එක පොඩි වචනයක් කාගේ හරි ඇහෙනකොට මේ මේ මොකද්ද මේ මීමැස්ස ගුලිය ඇවිස්සෙනවා වගේ ඇවිස්සලා අරින් කෑ ගහනවා මම බලාගෙන එක සැරයක් කෑ ගහනවා කෑ ගහන්න එපා මිනිස්සු අර අර ගැලරියේ පාසල් ළමයි ඉන්නවා එහෙම කිව්වේ එයාත් කතා කරන්නේ නරකම විදිහට හරිද ඉතින් නායකත්ව ලක්ෂණ කියන ඒවා කිසිම දෙයක් නැහැ. කුහකකම් ඊර්ෂියාකම් මේ බෝධිසත්ව චරිතයෙන් එන නායකත්ව ලක්ෂණ අපේ සංස්කෘතියේ තිබුණා. හරිද? ඒ ලක්ෂණ කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැතුව ඊටාම අලජ්ජීව ඊටාමත්ම නරක විදිහට හැසිරෙන පිරිසක් තමයි අපේ නායකත්වයන් තුළ ඉන්නේ වැඩිපුර දෙනෙක්. 100ක් කියලා කිව්වොත් අපි හොඳ නෑ එහෙම කියන්නේ. 99.99%ක්ම ඒ වගේ. දශම එකක් විතර හොයාගන්න පුළුවන් වෙයි. මොකද මම එහෙම කියන්නේ මට ඊයේ පෙරේද එහෙම එක්කෙනෙක් හම්බුනේ නේද? පාර්ලිමේන්තුවේ ඉන්න ඉතාමත්ම යහපත් කෙනෙක් හම්බුණා පහත් යටපෙළේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ චර්යාවන් බලපුවාම ඒ ඔක්කොම යහපත් විදිහට මෙදලා තියෙන එක්කෙනෙක් අහම්බෙන් හම්බුණා. ඒක මම 99.99ක් කියලා කිව්වා. ඒත් ඉතින් අතුරු කොහොමද දන්නේ? කිව්වා හැමදේම. හරි. ඉතින් හැබැයි ඉතින් ඒ ඒ චරිත කැපී පෙනෙන චරිත නෙමෙයි. එතුමා මෙහෙම කිව්වා එක්කෝ හාමුදුරුවනේ එක්කෝ අපි මේ දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ. මේ තියෙන චරිතත් එක්ක අයින් වෙලා වනගත වෙන්න ඕනේ කිව්වා. <laughs> ඒ තරමට මේක කලකිරලා තියෙන එක මේ කට්ටියගේ අයින් වෙලා දුන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේලා කීප නමක් කොහොම හරි ඇතුළේ ඉන්න ඕනේ හින්දායි මම ඉතාමත්ම අමාරුවෙන් තමයි මේක කරන්නේ මේ කට්ටියත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා ඒ තරම්ම පොඩ්ඩක්ම පොරාලන එහෙම පිරිසක්. ඉතින් ඒකෙන්ද එතනින් පල්ලෙහාට තියෙන ද්විතීයික නායකත්වයන් අරන් බලන්න. කොහේ හරි තැනක කොච්චරනම් අඩුද යම් කිසි කාර්යාලයකට ගියාම නෑ කියන්නේ. සමහර වෙලාවට අපි බැංකුව වලට ගියාම, සමහර වෙලාවට සමහර තැන් වලට ගියාම ඉස්සරට වැඩිය හැබැයි කරුණාවෙන් සලකන ගතිය දැන් තියෙනවා. ඒක අපි දකිනවා. නමුත් ඒ මොනවා හරි වැඩක් එහෙම කරගන්න ගියාමත් ඒ නායකත්වල අඩුපාඩු ගොඩාක් තියෙනවා එක්කෙනෙක් දෙන්නෙක් ඒ වගේ යම් ප්‍රවණතාවයක් පල්ලෙහා මට්ටමේ බිම් මට්ටමේ තිබ්බට උඩට යන්න යන්න යන්න යන්න යන්න යන්න ඒ නායකත්වයන් මාන්නයෙන් පිරීලා ඊර්ෂ්‍යාවෙන් පිරීලා ක්‍රෝධයෙන් පිරීලා ඉන්න ස්වභාවය තියෙනවා පොඩ්ඩක් නැත්තම් තමන්ගේ ළඟට එන කෙනාට ගෞරව කරන්නේ නෑ යම් කිසි වැඩ පිළිවෙලක් සකස් කරලා දෙන්නේ නෑ බොහෝ විට ඉතින් ඊළඟ සතිය ආපහු වෙන්න තමයි වෙන්නේ ඉතින් මෙහෙම මේ පරිහානියටපත් වෙලා තියෙන වෙලාවක අපි කළ යුතු දේ තමයි වැරදිච්ච තැන් ජීවිතේක වැරදුනොත් මොන හරි තැනක වැරදිච්ච හින්දා වැරදෙන්න මැරලා ඉන්න එකද හොඳ නැත්නම් කොතනින් හරි පටන් අරගෙන හදන එකද හොඳ කොහොම හරි පටන් ගත්තොත් කවදා හරි වෙයි එහෙනම් අපි අපේ නිවසේ හැම කෙනෙක්ම පාරමිතාවලට අනුකූලව නැත්නම් සිහිය නුවණ වීරිය කියන වචන තුනට අනුකූලව තමන්ගේ දරුවෝ නායකත්ව ලක්ෂණ පහල කරන දරුවෝ බවට පත්කරන හැම වෙලෙම උත්සාහ කරන මේක ආරම්භ කරන්න ඕන කොහොමද? එයාලට අභියෝග තියෙන්න ඕනේ. මම අහනවා අවුරුදු දෙකක දෙකමාර විතර ළමයෙකුට තනියම මේස් එක දාගන්න එක අභියෝගයක්ද නැද්ද? නේද? තනියම සපද්දේ දාගන්න එක අභියෝගයක්ද නැද්ද? මොන්ටිසෝරි හෝ හෝඩියේ ඉන්න නැත්නම් එකේ පන්තියේ ඉන්න ළමයෙකුට පොට් ටික අස් කරගෙන හැන්දෑවට තනියම පොට් ටික දාගන්න බෑග් එකට දාගෙන උදේට ඇවිල්ලා කුස්සියට ඇවිල්ලා වතුර ටික බෝතලයට පුරවගෙන තමන්ගේ වැඩ ටික ඊළඟට ෂර්ට් එක අයන් කරගෙන ඇඳුම අයන් කරගෙන තනියම මේ වැඩ ටික කර ගැනීම ජීවිතේ ජීවත් කරවන්න පුරුදු කරවීමක්ද නැද්ද? මොකද කියන්නේ? ඒක පුරුදු කරනවද දන්නේ නැද මම කිව්වා. අන්න. ඔන්න වැඩි. හරිද? පුරුදු කරන්නේ. කිසිම දෙයක් පුරුදු කරන්නේ ළමයාව පවුඩර් බබා වගේ හදනවා. අඬද්දි කරන්න අරින්න ඕනේ. හරිද? ඒ දැරීමේ ශක්තිය වර්ධනය කරවන්න ඕනේ. එයාගේ වැඩ ටික යාට තනියම කරගන්න පුහුණු කරන්න ඕනේ. හරි? කාලා පිඟාන හොදන්න පුරුදු කරන්න ඕනේ. හුඟක් ළමයි කොහොද කන්නේ? හරි එක තැනකට එකතු වෙලා කන්න පුරුදු කරන්න ඕනේ. හරි මේවා අපෙන් ගොඩක් ඉරන ඉස්සර එහෙමයි. නේද? කෑම මේසට යන්න ඕන ඔක්කොමලා. නේද? කොහේ එක කුස්සියට එකතු වෙන්න ඕනේ. එකතු වෙලා එකවර කෑම බෙදලා එකවර කන්නේ කෑවේ නැත්තම් නිකන් ඉඳයි. එක දවසයි දෙකයි බඩගින්න තියන්න ඕනේ. අද වෙලා තියෙන්නේ මොකද්ද? නෑ ගෙදර කට්ටිය කොයි වෙලාවෙද කන්නේ කියලා ගෙදර අයවත් දන්නේ නෑ. එක එකන තමන්ගේ කාමර වලට වෙලා ඔහේ ඉන්න ඔහේ ඉන්න ගෙදර අය අතර සම්බන්ධ නෑ සමහරට මූණෙන් මූණ දකින්නේ නෑ. හරිද? ඒ විදිහ ඉස්සෙල්ලාම තමන්ගේ දෛනික ඒ වයසට ගැළපෙන විදිහට දෛනික කටයුතු ටික කරගන්න අරින්න ඕනේ ළමයෙකුට. එහෙම නෙකරෙනවා නම් ඒ ළමයා ඒ වයසේදී ඒ ළමයාගේ මානසිකව ඇති වෙන පෞරුෂය සකස් වෙන්නේ සකස් වෙන්නේ නැහැ. මානසික උදව් කරන්න ඕනේ බැරි වෙලාවක අසනීපයක් වෙච්ච වෙලාවක එහෙම උදව් කරගන්න ඕනේ නේද නැත්තම් මොකද වෙන්නේ ලොකු වෙන ලොකු වෙන ළමයට මුකුත් දරා ගන්න බැරි වෙනවා හුඟක් අය අධ්‍යාපනයේ කලින් අතහැරලා දානවා හ්ම් ලොකු පන්නරයක් එයාට නැති වෙනකොට එයා හැමදාම එයාට කරන ලොකු අසාධාරණයක් එක එක මතක තියාගන්න ඕනේ අපි නොදැනුවත්ව කරන්නේ ළමයෙකුට ජීවත් වෙන්න පුරුදු කරන්නේ නැහැ කියන එක නේද තමන්ගේ වැට් ටික තනියම කරගන්න පුරුදු කරන්නේ නැහැ කියන එක ඇත්තටම පොතකට පිටකවරයක් දාන්න පුරුදු වෙන්න ඕනද නැද්ද? අම්මද පුරුදු වෙන්න ඕනේ. නේද? පොතේ නම ලියාගන්න ලස්සන අකුරු වලින් නම ලියාගන්න පුරුදු වෙන්න ඕනද නැද්ද? ඒක නේද? දැන් මේ ඔක්කොම කරන්නේ කවුද? ඔක්කොම කරන්නේ අනිත් අය. ඒ වගේ අය ගිහිල්ලා ඒවල රසාවලට ගියාම ඔක්කොම අනිත් අය කරලා දෙන්න ඕනේ. කැමති කොහොමද? ඉඳගෙන ඉන්න. හරිද? තමන්ගේ තමන්ගේ කොටස තමන් කරගන්න ඒ ළමයා එක එක පොතකට පිටකවරයක් දාලා දෙවෙනි එක පිටකවරය දාන්න කපන විදිහ නේද? අලවන විදිහ ඊළඟට ඒක නීට් එකට කරන විදිහ එක රැල්ලක්වත් හිටින්න නැති වෙන්න ඇද වෙන්නේ නැති වෙන්න ඒවා කරගන්න ඒ ළමයින්ට පුරුදු කරේ නැත්නම් ඒ ළමයි සමාජයට කියලා වැඩ කරන්නේ කොහොමද? මම දන්නේ හොඳට හිතලා බලන්න මම කියන්නේ බොරු කියලා. හොඳට හිතලා බලන්න මේ ළමයි ඉදිරියට ගිහිලා වැඩ කරන්නේ කොහොමද? සමාජයට ගිහිලා මොකුත් කරගන්න බෑ ගොඩක් ළමයින්ට. හරි විශේෂයෙන් පිරිමි ළමයි ඉන්නවාද කාල වෙනකොට මොනවත් කරන්න බෑ. ඇවිදින්නේ සමහරවල් ගෑන ළමයි වගේ. කිසි පෞරුෂයක් නැහැ. හරි ඒකට සම්පූර්ණ හේතුව අර බොළඳ විදිහට හදලා තියෙන්නේ. හරි ඒ එහෙම සකස් වෙන ළමයි දිහා බලපුවහම ඒ ළමයි හුඟක් කට්ටිය. ඉතින් ඒ නාම රූප සකස් වෙන්නේ විඥානේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප අපි ඇවිල්ලා මේ දන්නවනේ කොන්ද කොන්ද පුදු කරගෙන හිටිය පිරිසක් නේ මානවයා කියලා කියන්නේ නේද? එතකොට ටික ටික ටික ටික තමයි මේක පරිණාමයටපත් වෙලා නේද? මේ தත්තරපත් වෙලා තියෙන ඉස්සර මිනිසුන්ගේ ශරීරේ පුරාවට රෝමුවක් තිබුණා. නේද? දැන් එහෙම නැහැ. ඇයි මේ ඇඳුම් වලින් වහගෙන සම්පූර්ණයෙන්ම මුළු ශරීරයම ආවරණය කරගෙන ගන්නවා ටික ටික ටික ටික පරිණාමයටපත් වෙනවා. එතකොට ළමයේ පොඩි කාලේ ඉඳන් පෞරුෂයක් නැතුව සකස් වෙනකොට ඒ ළමයා මේ විශේෂයෙන් පිරිමි ළමයේ පෞරුෂයක් නැතුව සකස් වෙනකොට මොකද වෙන්නේ? ඒ ළමයා වැඩි අර නිකන් ළඳ බොළඳ ගතියට තමයි යන්නේ වැඩිපුර. හරිද? කර්කශ ගතියක් තියෙන්න ඕන, සලු ගතියක් තියෙන්න ඕන ළමයෙකුට පිරිමි ළමයෙකුට විශේෂයෙන් හරිද? ජව සම්පන්නකමක් තියෙන්න ඕන. ඒක එක අහලා හැමදේම හාහාහා කරන නේද අපිට ඕන කරන්නේ එහෙමනේ අපේ හිත සතුටටපත් වෙන්න එහෙම යම් මගෙන් අහලා ඔකෝම කරන්න ඕන තනි තීරණ එකක්වත් ගන්න බෑ හරිද හැදෙන්න දෙන්නේ නැහැ හිතු කියලා යට කරලා ඔක්කොම කරලා නීති ටික දාලා අනවශ්‍ය විදියට අන්තිමට මොකද වෙන්නේ මේ ළමයා සමාජයට අතහරින්න වෙනවා ඒ හැමදාම ළඟ තියාගන්න බෑ එක්ක දෙමාපියන්ට අසනීප වෙනවා එක්ක ඒ අතහැරියට පස්සේ මෙයා සම්පූර්ණයෙන් අතරමං ඇයි ඒ ආගේ මනසට තනියම තීරණ ගන්න බෑ තනියම මිනිසෙක් ආශ්‍රය කරලා තේරුම් ගන්න පුරුදු කරලා නැහැ නේද? එයාට කිසිම විදියකින් ඒ අමාරු වෙట్లా අත්දැකීම් ලබා ගන්න දීලා නැහැ. ඒකේ මොකද වෙන්නේ අන්තිමට එළියට ගිහලා රස්සාවක් හරි හොයාගෙන මොකක් හරි කරලා ඉගෙන ගනි. ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඉගෙනගෙන ජීවත් වෙන්න දන්නේ නැති කී දෙනෙක් ඉන්නවද කියන්නේ. මේ සමාජේ. නේද? සමාජ තලයේ අධ්‍යාපන සුදුසුකම හින්දා හුඟක් කට්ටිය නායකත්වයට අරන් ගිහලා ඉන්දෝලා. හැබැයි ප්‍රායෝගික ජීවිතේ පිසු. තනිකරම පිසු. නේද? ඒ ආයතනත් පිරිහෙනවා, ඒ ඒ මධ්‍යස්ථානත් පිරිහෙනවා, ඉන්න තැනුත් පිරිහෙනවා මේ වගේ නායකත්වයන් හින්දා. එහෙනම් පළවෙනි දේ තමන්ගේ දරුවන්ගේ දෛනික කටයුතු ටික කරලා කරගන්න පුළුවන් තරම් ළමයින්ට ඉඩ දෙන්න ඕන, මග පෙන්වන්න ඕන. හරිද? උදේ ඉඳන් රෙදි ටික හොදගත්තේ නැත්නම් එයාට වගකීම් නැහැ නේ. සෙන්සුරාදිරදා වෙනකොට රෙදි ටික හොදලා වේලගෙන අයන් කරගෙන තියාගැනීමේ වගකීම යාට තියෙන්න ඕනේ. මෙයා එහෙම නැහැ. මෙයා කොහොමද? මෙයා සිකුරාදා ඔක්කොම ගලවලා දැම්මා. දන්නවා සමුදා උදේ වෙනකොට ඔක්කොම තියෙනවා කියලා. ඒක දෙමව්පියන්ට අපි කියන්නේ නිකන් වැඩකාර වෙන්න එපා. හරිද? කාගේවත් මෙහෙකාරකම් කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම හරි හිතලා ඒක නවත්තන්න ඕනේ. මොකද එහෙම එහෙම කරන්න ඕනේ නැහැ තා. එතකොට හැන්දෑ වෙනකොට ඉරිදා හැන්දෑ වෙනකොට තේරෙන්න ඕන තමන්ගේ පාසලට යන්න ඕන ඇඳුම් ටික සකස් කරලා තියෙනවනේ වගකීම කියන එක තියෙනවනේ. ඒ වගකීම නැති හින්දා අපේ පින්නත් නේ අද කාලේ බලන්න මෙයාට තේරෙන්නේ නැති හොඳටම වගකීම් තියෙනවද මිනිස්සුන්ට? නේද මේ මොකක් හරි කියනවා. හුඟාවක් මේ අත්දැකීම නැද්ද බලන්න. ඒකට හරි හරි අපි මේ ඔක්කොම කරමු. හරි මම මේ පැත්ත කරලා දෙන්න ඔක්කොම කරලා දෙන්න. කියලා දැන් අපි අතහැරියොත් ඒ පැත්ත. හරිද? ඒ පැත්ත සම්පූර්ණයෙන් ආහාර මෙයාලා වගකීමෙන් බාරගත්තන කියලා අතහැරියොත් ඒ පැත්තම නැහැ. අන්තිම නිකාං කෝල් කරලා කියනවා මේ පොඩ්ඩක් අසනීප වුණානේ කියලා වැඩි. නේද? එක්ක වෙන මොකක් හරි වුණානේ. ඒ වගකීම තේරෙන්නේ වගකීම තේරෙන්නේ මොකද කරන්නේ? Taman බාරගත්තා නම් මොකක් හරි ඒ බාරගත්ත දෙයට යම්කිසි ගැටලුවක් එනවා වෙන කෙනෙකුට හරි එක්ක කලින්ම දැනුම් දීලවක්වත් අඩුම ගානේ කරනවා. නේද? ඒකද අපිටත් මේ අත්දැකීම තියෙන හොඳටම සමහර අය ලොකුවට සමහර වගකීම් වැඩක් කරන්න ගියාම බාර ගන්නවා. බාරගත්තට හැබැයි බාරගත්තද කියලාවත් දන්නේ නැහැ. නේද? ඒකින්ද ඒ ඒ ඒ අයට දැන් මට හැන්දෑ වෙනකොට ඉරිදා හැන්දෑ වෙනකොට මගේ රෙදි ටික හොදලා සමුදොද වෙනකොට මං හදා ගන්න ඕනේ. ඒ වගකීම තියෙන්න ඕනේ. හරි. එතකොට ඒ තමයි ප්‍රාථමිකම පළවෙනිම දේ තමයි දෛනික ක්‍රියාකාරකම් වලදී ළමයාගේ සහයෝගය බෞද්ධ විදියට ළමයා ළමයාට ඒවා කරගන්න ඉඩ අරින්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. දෙමව්පියන්ගේ බරෙන් කොටසක් ළමයින්ට දැනෙන්න අරින්න ඕනේ. දෙමව්පියෝ විඳින දුක ළමයින්ට අනිවාර්යයෙන්ම දැනෙන්න අරින්න ඕනේ. ඒ යම් කිසි ආකාරයක මොනවා හරි දෙයකට අපි ළමයින්ව පෞලි දෙයකට සම්බන්ධ කරගන්න ඕන සෙන්සලා දෙලාවක්වත්. හරිද අපි වත්තකට යනවා නම් ඒ වත්තක් වත්ත සුද්ධ කරගන්න තියෙනවා නම් ඒව සුද්ධ කරගන්න ඕනේ. අඩුම ගානේ ගේ අපිරිසුදු කරගන්න එකට පවා මොන හරි ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඒ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න ඕනේ. හරි? සම්බන්ධ කරගෙන හිමින් සැරේ ඒවා ටික ටික පුහුණු කරන්න ඕනේ. එතකොට දෙමව්පියෝ විඳින දුක් හොඳට දරුවන්ට දැනෙන්න ආරෙන්න ඕනේ. හංගගෙන ඉන්න එපා. ආර්ථිකයේ තියෙන தත්ත්වය ඔක්කොම එළියට දාන්න ඕනේ නිවසේදී. මෙන්න මෙන්න තාත්තට හම්බ වෙන පඩිය. මෙන්න අපිට තියෙන ආදායම්. මෙන්න අපි කරන වියදම්. හරි දෙමාපිය විඳින දුක දරුවන්ට හොඳට තේරෙන්න ඕනේ. ඒවා තේරෙන්නේ නැත්නම් ඒ ළමයි හැමදාම මේ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට ජීවත් වෙන්න හදනවා. අන්තිමට අමාරු වෙනවා. ඊළඟට ඍජුවම අපි ළමයින්ගේ ඇතුලාන්තයට සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨාන වැනි ගුණාංගයන් වර්ධනය කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. හරිද? ඒ කට්ටියට තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. මොනවාද ශක්තිය? සිහිය නුවණ වීර්ය ඉවසීම අදිස්ථානය වැනි දේවල්. ඒවා වර්ධනය කරගන්න කල යුත්තේ කුමක්ද? ඒවා වර්ධනය කරගන්න කරන්න ඕනේ මොකක්ද කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑ මොකද්ද කරන්න ඕනේ පංචශීලය සමාදන් කරවන්න ඕනේ පංචශීලය සමාදන් කරවන්න පෙර ආතුව ඇයි අපි බෞද්ධයෙක් වෙන්න ඕනේ කියන එක ළමයින්ට හොඳට කියලා දෙන්න ඕනේ හරි බෞද්ධකම ඒ කියන්නේ ඇත්තටම කියනවා ළමයා බෞද්ධයෙක් බවට පත් කරන්න ඕනේ. ළමයා බෞද්ධයෙක් බවට පත් කරන්න ඕනේ. යමක්ම තේරෙනකොට බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද කියලා වටහලා දෙන්න ඕනේ. බුද්ධ ධර්මය තුල ඉන්න කෙනෙකුට තියෙන අභියෝගය, මේ තියෙන අභිමානය වටහලා දෙන්න ඕනේ. මේ වටහලා දෙන්න තියෙන හොඳම ක්‍රම තමයි ජාතක කතා පොත නේද? ධම්මපදය වගේ දේවල් එයාලට ඇසුරු කරන්න දෙන්න ඕනේ ඊළඟට විශේෂයෙන් ජාතක කතා පොත වගේ දේවල් එක්ක ඊට වැඩි දැන් ළමයා ඒ හරහා අදිෂ්ඨානය ආදී දේවල් පිළිබඳ ආදර්ශ කතා දිය යුතු තියෙනවා ඊළඟට ළමයාට ඒ පැත්ත විතරක් නෙවෙයි මේ රටේ තියෙන වටිනාකම අර අම්මගේ තාත්තගේ වටිනාකම දන්නේ නැති මිනිහෙක් රටේ වටිනාකම තේරුම් ගනීද? ඉතින් මම කිව්වා අම්මගේ තාත්තගේ වටිනාකම් පහදලා දෙන්න ඕන. සංවේදී කරවන්න ඕන ළමේ. හරිද? අනේ අපේ අම්මා මෙහෙම දුක් විඳිනවා. අපේ තාත්තා මෙහෙම දුක් විඳිනවා කියලා ඒ වටිනාකම තේරෙන විදිහට සංවේදී කරවන්න ඕනේ. ඊළඟට අපිට මේ උරුම වෙච්ච රට උරුම වෙච්ච හැටි කියලා දෙන්න ඕනේ. මේ සඳහා මොන තරම්නම් පිරිසක් කැප වෙලා තියෙනවද? මේ මට නිකම් මේකේ ඉන්න බෑ. හරිද නිකම්ම නිකන් ඔහේ ඔහේ නිකන් බත් බැලේ වගේ ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ නැති වෙන්න රත් කරවන්න ඕනේ පැටිය හරි රත් කරවන්න නම් අතීත වීරවරු මේක රැකගන්න දඟලපු දැඟලිල්ල ඒ කට්ටිය කරපු වෙහෙස මහන්සිය මේ නිකන් ඔහේ ඇවිල්ලා මේක උඩ එහෙම නිකන් ඉන්න බෑ දැන් අද මොකද වෙලා තියෙන්නේ අද බොහෝ නායකයෝ නේද Tamanට කැමති විදිහට තීරණ ගන්න උත්සාහ කරනවා මේ උතුම් රටේ හරි මේ රටේ කෑලි කෑලි විකුණන්න ඔක්කොම පිඹුරුපත් ටික සකස් කරමින් ඉන්නවා. ඒවා කරන්න බෑ. මේකේ මේ දියුණු වෙච්ච දියුණුවිල්ල කොහොමද කියලා නැත්තම් මේ රට රකගන්න මේ මෑත කාලේ අපිට අපේ අපේ ජීවිත කාලේ අපි ලැබපු අත්දැකීම් වල කොච්චරනම් කී දෙනෙක් අදටත් උඩ බලාගත්තත් උඩ බලාගෙන ඉන්න අය හරිද ආබාධිත රණවිරුව නැහැ කියලාද හිතන්නේ ඒක කවුරුත් දන්නේ නැහැ තාම මෙහෙම වේවුල වේවුල වේවුල වේවුල වේවුල ඉන්න. හරි ඒ කට්ටියව දැන් අපි දකින අපේ දෙමාපියෝ අර එහෙම එනම් නේද සමහර වෙලාවට ඒ වගේ අසනීප හැදිලා වේවුල වේවුල ඉන්නවා. ඒ කියන්නේ වයසට ගිහිලා. නමුත් මේ පිරිස් ගිහිලා ආශ්‍රය කළ බලන්න මේ පිරිස් මේ තමන්ගේ පෞල් ජීවිතය තුළ එහෙම නැත්නම් මේ බොහොම ලස්සන බොහොම බොහොම කඩවසම් මිනිසු මේ. හරි මේ සමාජයේ හොඳට කාලා ඇඳලා නාලා ඉන්න පුළුවන් අය. එයාගේ සම්පූර්ණයෙන් මේ ජීවිතය යට වෙලා තියෙන්නේ කවුරු වෙනද? අපි වෙන්නේ. ඒ කට්ටිය ජීවිතේට පරදුවට තියලා අත් කකුල් වල කෑලි විනාශ කරගෙන ඔළුව වල කෑලි ගිහිල්ලා හරිද ඒ ඒවා ඒ අඩු වෙච්ච හින්දා අංශභාග තත්ත්වයටපත් වෙලා හරිද වැටිලා වැතිරිලා කර කියා ගන්න දෙයක් නැතුව කවුරු හරි තමන්ව සුද්ධ කරන්න ඕනේ ඊළඟට සැරෙන් සැරේ සැරෙන් සැරේ වෛද්‍ය සායන වලට යන්න ඕනේ ඒ සමහර අය ඇඳේම වෙట్లా ඉන්නවා සමහර අය නැගිට ගන්න බැරි රෝද පුරුන සමහර අයගේ අත් නැහැ සමහර අය කකුල් නැහැ හරිද ඒ සියල්ල කවුරු වෙනුවෙන්ද රට වෙනුවෙන් එතකොට එහෙම කරපු රටක එහෙම බේරගත්ත රටක පාවා දෙන්න පුළුවන්ද නේද ඒ ගුණේ එන්නේ ඒ ගුණේ එන්නේ නැත්තේ ඒ ගුණේ පුහුණු කරලා නැහැ අම්මා තාත්තගේ වටිනාකම පුරුදු කරලා නැහැ පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තගේ වටනක Tamanට ලැබෙන දේ ලැබෙන්නේ කොහොමද කියන එක ගැන හිතන්න පුරුදු කරලා නෑ ළමයි. හරිද? ඒ ඒක නිකන් මේ මේ අයිතිවාසිකමයි. සමහර ළමයි ටිකක් ලොකු වෙනකොට කියනවා අපිව හැදුවා නම් ඉතින් නේද? අපිව හැදුවේ ඔයාලා හැදුවා නම් යුතුයකම් ටික කරන්න ඕනේ. ඒක ඔයාලගේ වැඩක්. එහෙම කියනවා. හරි. කට පුරෝල පාරක් ගහන්න ඕනේ ඔයා මෙයා කියලා කතා කරනවා. හරිද? කාටද ඔයා මෙයා කියලා කතා කරන්නේ? යාළුවන්ට. නේද? හුඟක් අය දෙමාපියන්ට කතා කරන්නේ කොහොමද? නේද? අපේ එහෙම එකක් තිබුණේ නැහැ. දෙමාපියන් ලොකු ගෞරවයක් තිබුණා. දෙමාපියෝ දැනගන්න ඕනේ ගුරුවරු වගේ නැතුව ළමයින්ට දුව පුතා කියලා කතා කරන්න. සමහර දෙමාපියන් දරුවන්ට කතා කරන්නේ නම කියලා. මොකද ඉස්කෝලයක් ය ඉස්කෝලයක් විතර ළමයි ගොඩක් හදාගෙන නම් නම් කිව්වට කමක් නැහැ. නේද? ලොකු පුතා කියන්න පුළුවන්, පොඩි පුතා කියන්න පුළුවන් නේද? මධ්‍යමයා කියන්න පුළුවන්, චූටි පුතා කියන්න පුළුවන්. ඔය පුතු ටික ඔක්කොම ඉවරනාට පස්සේ තමයි එතන ඔක්කුම් පුතා ඉන්නවා, චූටි පුතා ඉන්නවා, නේද? ලොකු පුතා ඉන්නවා. නේද? ඔය වගේ ලයිස්තුවක් තියෙනවානේ. නේද? ඒ ලයිස්තුව ඉවරුණා ඉවර වෙලත් බැරි නම් තමයි නම් ටික කියන්න වෙන්නේ. ඉතින් එච්චර හදා නැහැ දැන් ඉන්න දෙන්න ඇතුන් දෙනයි. නේද? ඒකෙන් දා මේ ළමයින්ට හොඳට කට ඇරලා දුව පුතා කියලා කතා කරන්න ඕනේ. ඊළඟට දෙන්න එපා මේවා කරන්න හරිද දැන් කරන්න වෙනවා නැත්නම් ඉස්සරහට තව කෙදෑරි જાතියක් තමයි හැදෙන්නේ හරි දැන් මේ අපිට තියෙනවානේ ස්ත්‍රී වාචී පුරුෂ වාචී කියලා පද නේද සාමාන්‍යයෙන් කියන්නේ ඉවර වෙන්නේ කියන්නේ ඉවර වෙන්නේ ඊරි හරි ඒ වගේ යන්නෙන් තමයි ඉවර වෙන්නේ ස්ත්‍රී වාචී නේද? පද. පුරුෂ වාච ඒවා ඉවර වෙන්නේ කියන්නේ නෙමෙයි නේද? එතකොට ආයන්නේ. එතකොට තාත්තාද තාත්තීද තාත්තාව ස්ත්‍රී වාචී කරලා ළමයින්ට ගන්න තාත්ති. හරිද? ඒතර අම්මා කියන්නේ ගෞරවාර්ය ගෞරවාර්ය පදයක් නේද? ඒකෙත් ඇත්තටම අම්මා කියලා කතා කරන්නේ අම්මා වුණාට එතන පෞරුෂයක් තියෙන හින්දා. ඒතර වෙලා තියෙන්නේ මොකද්ද? අම්මී වෙලා. හරි. එතකොට මේ අම්මී තාත්තා කියලා කතා කරන්නේ කවුද? ලොකු ළමයි. චූටි කාලේ නම් එහෙම කමන්නේ ඇයි මේ ළමයි ලොකු වෙනකොට ලැජ්ජහ නැත්තේ අම්මී තාත්තා කියන්නේ? ඒ ළමයින්ගේ හිත තාම පොඩි. හරිද? ලොකු වුණා නම් ලොකු වුණා නම් අම්මි තාත්තා කියන්න ලැජ්ජා වෙන්න ඕනේ. ඒ මදිවට මේ අම්මි තාත්තිට තාත්ති කියනවා. නේද? ඈ එයත් එක්කෝ අඩුම ගන්න කමන්නේ දරුවන්ගේ තාත්තා කියලා කතා කරනවා නම් හරිය වටිනවා හරිද නෑ දරුවන්ගේ තාත්තා කියලාත් නෙමෙයි කතා කරන්නේ නේද මේක මල විහිළුවක් මේ මල විහිළුවක් මම දැකලා තියෙනවා පිළිලැජ්ජා බෑ අපි අහක බලා ගන්නවා නේද මේ 40 විතර 45 විතර මේ මේ ඕවට කියන්න ඕනේ ඉතින් මෙහෙම නෙමෙයි කියන්න ඕනේ අතට නේද රිදෙන්න කියන්න ඕන ඔය පෞද්ගලිකව හම්බුනම නම් කියලා. යන්න මේ 40ක් 45ක් වෙච්චි වෙච්චි ආච්චි කියන්නේ ඔන්න මෙන්න ඉන්න අය තමන්ගේ ස්වාමියාට තාත්තියෝ කියනවා. නේද මොන මල විකාරයක්ද මේ වෙලා තියෙන්නේ? අපේ පෞරුෂය සම්පූර්ණයෙන්ම කැඩෙන විදිහට අපේ ජීවිත අපි ජීවත් වෙන්න පටන් ගන්නවා. කොහේ තිබිලා ආපේවද දන්නේ නැහැ. නේද? වයසට යනකොට ඇඳුම් සංවර වෙනවා ඉස්සර මතකද අපිට හොඳට මතකයි අපේ ආච්චිලාගේ කාලේ අම්මලාගේ කාලේ අපේ අම්මලාගේ කාලේ එයාලා සමහර ඇඳුම් ඇඳනන් අවුරුදු 30 35 විතර 40 45 වෙනකොට මොකද කරන්නේ ඒ ඇඳුම් අඳින එක නවත්තනවා නේද ඒ ඇඳුම් අඳින එක නවත්තලා සංවර ඇඳුම් වලට එනවා ඒ ඇයි ඒ අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ හින්දා නේද අපිට එහෙම හරි අපූර්ව සංස්කෘතියක් තිබ්බා දැන් මොකද වෙලා තියෙන්නේ? නේද හොයන්න බෑ. ආච්චි අම්මයි දුවයි තුන් දෙනාම යනවා. එකවර ඒ කියන්නේ પરම්පරා තුනක කට්ටිය යනවා. හරිද? අපි හිතමුකෝ ආච්චිට 50යි. එතකොට අම්මට 25යි. හරි දුවට 5යි කියලා. හරිද? එහෙම වෙන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු නැත්නම් ඒ ආසන්නේ වගේ යනවා 55 විතර ආච්චිලත් යනවා ඔක්කොම එකම වගේ යනවා. ඉතින් මේවා මේවා ලැජ්ජා බය නැති වෙන දේවල් ගෞරවය නැති වෙන දේවල් වැඩිහිටි ගෞරවය නැති වෙන දේවල් ඒකින්ද මේ හැම පැත්තක් මෙතන මේ ඔක්කොගෙම නාස්ති වෙන්නේ ළමයි. අපේ දරු පරපුර අපි හිතන්නේ අපේ දරු පරපුරට දිය යුතු ආදර්ශයන් අපෙන් සැපෙන්නේ නැහැ. ඉතිහාසය දන්නේ නැහැ. ජාතක කතා පොතක් දන්නේ නැහැ. ලංකාවේ ඉතිහාසය මොකද උනේ කියලා තේරුම් කරලා දෙන්නේ නැහැ. එතකොට ඒකින්ද ඒ කට්ටිය ඔහි පවුඩර් බබා කියලා කියන්න ඕනේ කට්ටියට. නේද? ඒ විදිහට හැදෙනවා. ඉතින් මේ හැදීමත් එක නායකත්වයන් බිහි වෙන්නේ නැහැ. නායකත්වයන් බිහි වෙන්නේ අනාගතයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මීට වැඩිය හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්. මීට වැඩිය හොඳ හොඳ දේවල් බලා ගන්න පුළුවන්. මොකද ජාතික හැඟීමක්, ලාංකීය හැඟීමක්, ಜಾති හැඟීමක් ඒක ජාතික කිව්වම ඉන්න ජාතින් ලංකාව පිළිබඳ තියෙන හැඟීම ජාතිය කිව්වහම තමන්ගේ ජාතිය පිළිබඳ හැඟීම දෙමව්පිය පිළිබඳ හැඟීම රටගම පිළිබඳ හැඟීම මුන්නවත් නැති නිකාං අර උපන්නාට වැනි වැනි ජීවත් වෙනවා වාගේ තමන්ගේ කොටස තදින් හිර කරගෙන තද කරගෙන මේ ඊ타මත්ම හානිකර ජීවිත සකස් කිරීමේ සම්පූර්ණ වගකීම් බාර ගන්න ඕනේ දෙමව්පියෝ දැන් ගියයි හාමුදුරුවෝ අපේ පැත්තටම ගහලා නිකන් හිටියා කියලා. ඔව්. ඇත්ත කතාව ඒක. ඊළඟට අර කියන්න ගිය කාරණාව ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවය උපදවන්න ඕනේ. ළමයින්ට ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවය උපදවන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? දෙමව්පියෝ ගෞරවණීය වෙන එක. හරිද? ඔතනින් නම් ඔතනින් නම් ගැලවෙන්න බෑ. හරිද? ළමයින්ට හිත පාලනය කරගන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? අම්මා මෙගා නාට්‍යයෙන් නැගිට තමන්ගේ වැඩ ටික කිරීම. හරිද? අම්මා ඔක්කොම ගෙදර වැඩ ටික දාලා මෙගා නාට්‍ය නම් බල බල ඉන්නේ. හරිද? ඒක බල බල නම් කන්නේ, ඒක බල බල නම් උයන්නේ. ඒක බල බල නම් කටයුතු කරන්නේ. තමන් තමන්ගේ හිත පාලනය කරනවා දැක්කේ නැත්නම් ළමයි කවදාකවත් පාලනය කරන්නේ ළමයින්ට ආදරේ නම් තමන් තමන්ගේ හිත හිත පාලනය කරා. ඒකෝට තමයි ළමයි ඉදිරියේ පෞරුෂයක් ඇති වෙන්නේ. හරි මේක මේක හීනියට ගන්න එපා. පොඩියට ගන්න එපා. ළමයි ඉදිරියේ පෞරුෂයක් ඇති වෙන්න නම් දෙමාපියෝ ඒ ළමයින්ට තේරෙන්න ඕන. මම මෙන්න මේ විදිහට ජීවත් වෙලා තියෙනවා කියලා. මම මේ විදිහට හැදිලා තියෙනවා කියලා ළමයින්ට තේරෙන්න ඕන. අන්න එහෙම අපේ අම්මා බලන්නකෝ අපේ අම්මා හැම හිත පහොඳට හිත පාලනය කරගන්න කෙනෙක්. ළමයින්ට කාර්යක්ෂම වෙන්න කියලා කියනවා නම් අම්මා තාත්තා කාර්යක්ෂම වෙන්න ඕනේ. හරි. ඒකට නිකන් උහි වැටිලා හින්නා වෙන්න බෑ. ළමයින්ට පෞරුෂයක් උපදිනකොට දෙමව්පියෝ ප්‍රශ්නවලදී ඉතාමත්ම සාධාරණ තීරණ ගන්න බවටපත් වෙන්න ඕනේ. හරි මේ ඔකටම ඕන වෙනවා ඔය ධර්මයෙන් ලැබෙන පන්නරේ සිහිය, නුවණ, වීරිය කියන දේවල් අනිවාර්යෙන් ඕන වෙනවා. ඒකයි මේ ඉතා ප්‍රායෝගික තැන අපි නැත්තම් ඊට එහා ධර්මයක් අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. මේ හැම දෙය තුලටම Tamange ඇතුළාන්ත වර්ධනය වර්ධනය කරගන්න නම් පංචශීලය ආරක්ෂා කරලා බලන්න කොච්චර වෙනසක් වෙනවද කියලා. මම එතෙන්ට එන්නේ හැම දෙයකටම වැඩි පෞරුෂයක් ඇති වෙන පෞරුෂය කියලා කියන්නේ සිහිය වැඩි වෙනවා. වෙනදා සීලයක් කැඩිච්ච වෙලාවක මම පෙරදිලා ඉන්නේ සීලයක් කරනවා කියන අපි පරාදයිනේ ඇත්තටම. නේද? යම් කිසි අවස්ථාවකදී අපි පරාජිතයි සීලයක් කරනවා කියන්නේ. ඒතර වෙනදා සීලයක් කැඩිච්ච වෙලාවක අපේ අතින් සිද්ද අපිට ඒ සිහිය නැති වෙලා වීරිය නැති වෙලා තමයි ඒක උනේ වෙනදා සීලයක් කැඩිච්ච වෙලාවක ඒ පරිසරයේදීම මෙදා සීලයක් රැකගෙන ඉන්න කියොත් මම හරිද මధుරේ කාරේ කනවටේ කරකිනකොට ඉවසගෙන හිටියොත් සිහියෙන් මම හැමදාම කියනවනේ ඒක ඒක කරන්න සිහියෙන් ඉන්න ඕනේ වීරියෙන් ඉන්න ඕනේ ඉවසීමෙන් ඉන්න ඕනේ අදිස්ථාණයෙන් ඉන්න ඕනේ මෛත්‍රියෙන් ඉන්න ඕනේ උපේක්ෂාවෙන් ඉන්න ඕනේ නේද එතකොට සිහියෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න සිහිය වැඩි වෙනවා වීරියෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න වීරිය වැඩි වෙනවා ඉවසීමෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න ඉවසීම වැඩි වෙනවා මේ වගේ හැම එකක්ම වර්ධනය වෙනවා එතකොට හැම එකක්ම වර්ධනය වෙනවා නම් නේද ලෞකික ජීවිතයට ලොකු හේතුවක් වෙනවද නැද්ද හැබැයි අඛණ්ඩව මේක රකින්න ඕන අඛණ්ඩව පන්සිල් රකින්නකොට අපේ අතුලාන්ත ප්‍රීතියක් උපදිනවා නීවරණය යටපත් වෙන්න බලනවා සිහිය නොවන වීරිය ඉවසීම අදිෂ්ඨාන යන ගුණාංග බලාගෙන ඉද්දී වර්ධනය වෙනවා ළමයාගේ ඒවා වර්ධනය කරන්න නම් අනිවාර්යෙන් ළමයා පන්සිල් රැකන්න ඕනේ හ්ම් පන්සිල් රැකන්න කියන සත්තු කෙරෙහි අවිහිංසාව පුරුදු කරන්න වෙනවා අනුන්ගේ කිසිම දෙයක් කිසිම විදිහකින් හොරා ගන්න නැත්තත් පුරුදු කරන්න වෙනවා නේද මේ විදිහට පොඩි කාලේ ඉඳන් පුරුදු කරොත් ඔය කියන සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨානය වගේ තමන්ගේ අරමුණට යන්න අවශ්‍ය කරන ගුණාංග පාරමිතාවන් දරුවන්ට පුරුදු කරොත් ඒ දරුවන්ට කවුරු හරි කිට්ටු කරලා කියනවා කොයි වෙලාවක හරි මත්පැන් ටිකක් බොමු. නැත්නම් මේ මෙන්න මේ මත්ද්‍රව්‍ය කටේ තියාගමු. හරිද? කියලා පාසලේදී. එතකොට ඔය පළවෙනි අත්දැකීමට යන්නේ මෙයා ඇයි? තමන්ගේ දරුවා ගැන හිතන්න තමන්ගේ දරුවා පළවෙනි මත්ද්‍රව්‍ය පිළිබඳ අත්දැකීමට යන්නේ මොකද? පාලනය කරගන්න බැරුව. හරිද? යාළුවෝ හින්දා හරි ඒකේ ඒක නිකන් ඇදීලා යෑමක් යන්නේ. හරිද? එයාට නෑ මම මේක කරන්නේ නෑ කියලා තීරණය ගන්න අවශ්‍ය කරන මානසික ශක්තිය අපි පුරුදු කරේ නෑ. ඒකින්ද තමයි එතෙන්ට යන්නේ. හරිද? එතකොට ඒ එහෙම කෙඩෑරි වෙන ඒ කෙනා එක වතාවක් මේ දේ ගත්තද දෙවතාවක් ගත්තද එතනින් එහාට ඒකට ඒකෙන් ගැලවෙන්න බැරුව ඇබ්බැහිවීමක් වෙන අපි දකිනවා හුඟක් ළඳ බොළඳ විදියට හදාගත්ත ළමයි තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ. හරි? ඒක අපි අපි ළමයින්ට කරපු ලොකුම සාධාරණේ. හරි? ලොකුම සාධාරණේ තමයි එයා කර්කසව හැදෙන්න කර්කසව පරිසරයක නිර්මාණය කරපු කරුවේ නෑ. ඒ කියන්නේ දුක් විඳින්න කියන එක නෙමෙයි කියන්නේ. අවශ්‍ය දේ කරන්න ඕනේ. නේද? අනවශ්‍ය විදිහට මේ කරපුවාම එයාට එයාට ඕනම දෙයක් දරා ගැනීම හැකියාව වර්ධනය කරේ නැහැ. ඒක මේ බව දකින්න දකින්න තැන කියන්න ඕනේ. ඒකයි කතිකාවතක් කියලා කියන්නේ. බෞද්ධ නායකත්වයකින් යුක්ත ළමේ සකස් කරන බෞද්ධ නායකත්වයන් සකස් කරන්න. දැන්වත්. එතකොට තව අවුරුදු 20කින්වත් අවශ්‍ය කට්ටිය හැදේ. හරිද? දැන්ම සැලසුම් කරගන්න ඕනේ ඒවා. තව අවුරුදු 20කින්වත් මේ රටේ තියෙන ව්‍යසනය නැති කරගන්න ජව සම්පන්න බල සම්පන්න ළමයි සකස් කරන්න ඕනේ. ඒක ඉතාම වටිනවා. හොඳයි. එහෙමනම් අද දවසේ සමාජ කතිකාවත විදිහට අපි සාකච්ඡා කරේ මේ කාරණාවන්. නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඇත්තන්ට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ ධර්මයේ සාකච්ඡා කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දාන මේ පුණ්‍ය කර්මය මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති